අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ භික්ෂුවකගේ අධ්‍යාත්මික දියුණුව ගැන ටිකක් ගැඹුරින්. මේකට අපි පදනම් කරගන්නේ මේ බුදුරජාණන් වහන්සේ අංග ජනපදයේ ඇස්සපුරදී වදාළ දේශනාවක්. ඔව්. ඉතින් අපේ අලමුණ තමයි අර නිකන් බාහිර පෙනුමෙන් විතරක් නෙවෙයි ඇත්තටම ශ්‍රමණයෙක් වෙන්නේ කොහොමද? ඒ ගමනේ හරය මොකක්ද කියන එක ටිකක් හොයලා බලන එක. ඒක හරිම වැදගත්. මොකද මේ දේශනාවේදීම කියනවා කවුරු හරි ශ්‍රමණයා කිව්ව පලියට එහෙම නැත්නම් තමම් හිතාගත්ත පලියට ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ කියලා. ආ ඒ කියන්නේ නමෙන් නෙවෙයි. නෑ නමෙන් නෙවෙයි. අභ්‍යන්තර ගුණධර්ම සම්පූර්ණ වෙන්න ඕන. එහෙම නැතිව ලැබෙන දේවල් වලින් අර ලාභ සත්කාර වලින් එහෙම නියම ප්‍රතිඵලයක් නෑ කියලාත් කියනවා. ඒ වගේම අර මේ ගමනේ එක තැනක නවතින්න එපා කියන එකත් නිතරම මතක් කරනව නේද? උච්චරකින් සෑහෙන්න එපා වගේ අදහසක්. හරියටම හරි. ඒක තමයි වැදගත්ම මේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව මෙතනින් ඉවර කරගන්න එපා කියලා දිගින් දිගටම කියනවා. එතකොට මේක ක්‍රමානුකූල ගමනක් වගේ නේද පේන්නේ. ලැජ්ජාවයි බයයි ඇති කරගන්න එක. හිරියොත්ප්ප කියන්නේ ඒකට. හිරියොත්ප්ප. හරි. ඊට පස්සේ තින් කයෙන්, වචනෙන්, මනසෙන් පිරිසිදු වෙන එක ජීවිකාවත් පිරිසිදුව කරගෙන යන්නේක. එතනදී අනුන්ව පහත් කරලා දකින්න එකක්වත් Taman ලොකුයි කියලා හිතන එකක්වත් නැති වෙන්න ඕනේ කියලාත් කියනෝ නේද? අනිවාර්යෙන්. ඒකත් ඒ පිරිසිදුකමට අයිති. ඊළඟට එනවා මේ ඉන්ද්‍රිය සංවරය. ආ ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ ඇහැ කන වගේ දේවල් වලුන අරමුණ එනකොට. ඔව් අනේ එන අරමුණු වල අර නිමිති ගන්නෙ නැතුව ඉන්න එක. ඒ කියන්නේ ලස්සනයි, කැතයි වගේ දේවල් පස්සේ හිත දුවන්න දෙන්නේ නැතුව ඉන්න එක. තේරුණා. ඊළඟට ආහාර ගන්නකොටත් නුවණින් කණ්ඩ ඕන. නිකන් රසටවත් ඇඟ ලස්සන කරන්නවත් නෙවෙයි. නෑ නෑ ඒවට නෙවෙයි මේ ශරීරය පවත්වාගෙන යන්නයි අර බඹසර වසන්න උදව්වක් විදිහටයි විතරයි කියන සිහියෙන්. හරි. ඊළඟ පියවර තමයි මේ නිදිවරලා භාවනා කරන එක. දවල් රෑ දෙකේම? ඔව්. දවල්ට සක්මන් භාවනාවෙන් රෑට ඉඳගෙන කරන භාවනාවෙන්. අර හිතේ තියෙන බාධක, නීවරණ කියන දේවල් අන්න ඒ වගෙන් හිත පිරිසිදු කරගන්න එක. හ්ම්. එතකොට එදිනදා වැඩවලදිත් සිහියෙන් ඉන්න එක. සති සම්පජ්ජඤ්ඤය කියන්නේ. අන්න ඒකත් ඕන. හැම ඉරියව්වක් ගැනම සිහිනුවණින් ඉන්න එක. හ්ම්. ඒ වගේම භාවනා කරන්න හොඳ හුදකලා තැනක් හොයාගන්න එකත් මේකටමයිති. ඔව්. ඒ සේනාසන වලට වෙලා ඉන්න එකත් වැදගත්. හැබැයි හැබැයි හැබැයි මේ හැම දෙයකින්ම පස්සෙත් කියනවා ඔච්චරයි කියලා හිතන්න එපා කියලා. ආයෙමත් ඒක කියනවා. එතකොට ඊට පස්සේ තියෙන ලොකුම කඩයිම මොකද්ද? ඒ තමයි අර මම කිව්වා පංච නීවරණ. හිත කිලිටි කරන නුවණ වහන බාධක පහ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා අනේ පහ. ඒවා හරියට අර උපමා එහෙමත් තියෙනවා නේද? ඔව් හරියට ණයකාරයෙක් වගේලු, ලෙඩෙක් වගේලු, හිරකාරයෙක්, වහලෙක් වගේලු, නැත්තම් කතරක අනතියනෙක් වගේලු. හරිම බරපතල තත්වයන්. ඒ බාධක නැති උනාම දැනෙන හැඟීමත් උපමාවලින්ම කියනවා. හරියට ණයෙන් නිදහස් වුණා වගේ, නිරෝගී වුණා වගේ, නිදහස් වුණා වගේ. හ්ම් ලොකු සැහැල්ලුවක් එනවා ඇති එතකොට හිතට. අන්නේ සැහැල්ලු වුණ පිරිසිදු වුණ හිතෙන් තමයි ඊළඟට ධානය ලබන්න පුළුවන් වෙන්නේ. හරියටම හරි. අර අපි අහලා තියෙන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන පිළිවෙලින් ඒවට හිත යොමු කරන්න පුළුවන් වෙනවා. ඒවටත් ලස්සන උපමා තියෙනවා කියලා මතක. ඕ පළවෙනි ධානයේ ප්‍රීතිය සුවේ දැනෙන හැටි කියන්නේ අර නාන්න කලින් සුවඳ කුඩු වතුරෙන් අනලා ඒ තෙතමනිය හැම තැනම යනකල් අනපු පිණ්ඩුවක් වගේලු. ආ හරිම පැහැදිලි. හතරවෙනි ධානයට එනකොට හිත උපේක්ෂාවෙන් එකඟකමින් පිරිසිදු වෙලා හරියට සුදු වතකින් මුළු ඇඟම පොරවගත්ත කෙනෙක් වගේලු. කිසිම තැනක් ඉතුරු නැතුව. හ්ම් මේ විදිහට සමාධියෙන් බලවත් වුනම අන්නේ සමාධිමත් පිරිසිදු දීප්තිමත් හිතෙන් තමයි අර උසස්ම ඥාන තුන ත්‍රිවිද්‍යාව ලබන්න පුළුවන් වෙන්නේ. මොනවද ඥාන තුන? පළවෙනි එක තමයි තමන්ගේ පෙර භවයන් දකින්න පුළුවන් නුවණ. පුබ්බේනීවාසානුස්සති ඥානය. දෙවනි එක සත්වයෝ මැරිලා ඉපදින හැටි කර්මයට අනුව ඒක වෙන හැටි දකින නුවණ. චුතූපපාත ඥානය. ඒක හරියට අර උඩකින්දම් බලන් ඉන්න වගේ කියලා තියෙනව නේද? ඔව්. උස්තන ඉඳන් පාරක මිනිස්සු එහා මෙහා යනවා බලන් ඉන්නවා වගේලු. ඒක තුන්වෙනි එක. ඒක තමයි වැදගත්ම එක වෙන්න ඇති. ඒ තමයි ආසවක්ඛය ඥානය. ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස් නැති කිරීමේ නුවණ. එතනදි මොකද වෙන්නේ? එතනදි තමයි අර චතුරාර්ය සත්‍යය දුක දුකට හේතුව දුක නැති කිරීම ඒ මාර්ගය. ඒවා ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගන්නේ. ආශ්‍රව කියන ඒවත් ඔව් කාම භව අවිද්‍යා කියන ආශ්‍රවත් අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම සිත නිදහස් කරගන්නවා. ඒක තමයි අවසානය. ඔව්. එතකොට Tamanටම වැටහෙනවලු ඉපදීම ඉවරයි බඹසර වැස අවසන් කල යුතු දේ කළා මීට වඩා දෙයක් නැහැ කියලා. ඒක හරියට කන්දක් උඩ තියෙන නිශ්චල පිරිසිදු විලක පතුලම පේනවා වගේලු. හරිම ගැඹුරුයි. ඉතින් මේ සම්පූර්ණ ගමන අවසන් කරපු කෙනාට තමයි අර මුලින් කිව්ව ඔව් ශ්‍රමණයා බ්‍රාහ්මණයා නාතකයා වේදගු උසිතවා ආර්යයා රහතන් වහන්සේ කියන නම් ඇත්තටම ගැළපෙන්නේ. නිකං නමට නෙවෙයි. නිකං නමට නෙමේ. මේ ගැඹුරු අභ්‍යන්තර වෙනස සිද්ධ වුණ කෙනාටමයි. එතකොට අපි අවසාන වශයෙන් පොඩක් හිතන කාරණයක් විදිහට ගත්තොත් මේ විස්තර වෙන ක්‍රමානුකූල මාර්ගය පියවරෙන් පියවර සිත පිරිසිදු කරගෙන යන මේ ගමන දැන් කාලේ අපි කතා කරන මානසික සුවතාවය self improvement වගේ දේවල් එක කොහොමද සම්බන්ධ වෙන්නේ ඒක හිතන්න වටිනවා ඒ වගේම මේ බාහිර දේවල් වලට එහා ගිහින් හිත ඇත්තටම පිරිසිදු වෙනවා කියන එකේ ගැඹුරුම අර්ථය මොකක් වෙන්න පුළුවන්ද ඔව් ඒ ගැන තවදුරටත් හිතන්න අපේ සවන්දන හැමෝටම බාර කරමු නේද ඒක හොඳයි